හොඳයි දැන් හැබැයි වෙලාව නම් 9:00මාරටත් වෙලා තවත් තුන් දෙනෙක් බලාගෙන ඉන්නවා ලක්මාලි මහත්මිය පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ ප්‍රඥා තයිතිසිකේට අදාළයි හැබැයි චුට්ටක් දිග වෙයි මම ලබන සතිය අහන්නම් ස්වාමීන් වහන්සේ හොඳයි සර්ණයි කනිෂ්කා මහත්මියටත් කෙටි ප්‍රශ්නයක්ද තියෙන්නේ ඔව් ස්වාමීන් වහන්සේ කෙටි ප්‍රශ්නය සයනස ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි මෙහි ඕලාරික කියන සයනස ගොරෝසු බවනේ ඉන් අදහස් කරන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස එදිනෙදා ජීවිතයේ සයනස ඉන්ද්‍රිය භාවනාව ගත හැකි ආකාරය කියන සයනස අපි උපේක්ෂාව නේද එතනින් වඩවා ගන්න ඕනේ සයනස එක පොඩ්ඩක් පහදන්න සයනස උපේක්ෂාව විතරක්ම නෙමෙයි එතන දැන් ඕලාරිකයි කියලා කියන්නේ නිකන් ලාමක තත්වයක. ඒ කියන්නේ නිකන් අර මතු පිටින් ස්පර්ශ වෙන ගතිය තමයි ඕලාරිකයි. සූක්ෂම කියලා කියන්නේ එහෙම නෑ. ඒක ඊටා සියුම්. ඒක උත්සාහයෙන් සොයාගත යුතු ධර්මයක්. ඕලාරික කියලා කියන්නේ නිකන් මේ ඉන්ද්‍රියට ගෝචර වෙන බොහොම ලාමක මතු පිටින් තියෙන දේවල් කියලා එකයි. එතකොට සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා විපරිණාම කියලා කියන්නේ වෙනස් වෙනවා එතකොට ඒ ඒ ධර්මයන්ගේ ක්‍රියාකාරී ස්වභාවය අපි එතනදී තේරුම් ගන්නට උත්සාහ කරන්නේ. ඉතින් ඒක ගොඩක් ගැඹුරු කතාවක් ඉන්ද්‍රිය භාවනාවේ කියන්නේ. එතන දැන් ඉන්ද්‍රිය භාවනාවට ප්‍රවේශ වෙන පුද්ගලයා, ඉන්ද්‍රිය භාවනා කරන පුද්ගලයා, ඊළඟට භාවිතින්ද්‍රිය පුද්ගලයා කියන්නේ ඉන්ද්‍රිය භාවනා ප්‍රගුණ කරලා ඒකේ ශක්තිමත්ව පිහිටි පුද්ගලයා, එක එක්කෙනාගේ ගති ලක්ෂණ කියන ඔබතුමීට අවශ්‍ය නම් සයස නාලිකාවේ අපි කරපු දේශනයක් ඇති ඉන්ද්‍රිය භවනා සූත්‍රය සම්බන්ධව YouTube එකේ බලනවා නම් CS SIYAS CS TV කියලා ගිහිල්ලා එතන ඉන්ද්‍රිය භවනා සූත්‍රය කියලා විමසලා බලන්න. එතකොට මේ දේශනාව අහන්න පුළුවන්. තවත් ස්වාමීන් වහන්සේලා කරපු දේශනා ඇති. ඒ ටිකත් කියවලා බලලා තව මොනවා හරි අවශ්‍ය වුණොත් ඉදිරියේදී අහන්න.